මේ ඡන්දෙට අපි පාවිච්චි කරන්නේ 2014 ඡන්ද විනාම ලේඛනේ. ජනාධිපති වරණය වෙලාවේ තමන්ගේ නම ඡන්ද ලයිස්ට්ුවේ තිබුණාට විතරයි ඡන්ද දාන්න පුළුවන්. අපි ඒ නිල ඡන්ද දැන්වීම පත්. ඒ කියන්නේ ඔෆිෂල් පෝලිං කාඩ් එක. අර ගෙදරට එන පෝලිං කාඩ් එක. ඒ පෝලිං කාඩ් එක අරගෙන ගියොත් අපිට ලේසියි යාගේ නම්බරේ හොයාගන්න. ඒ නැති වුණත් ඔබට ඡන්ද පොලට ගිහිල්ලා ඔබේ නම තියෙනවා නම් දාන්න පුළුවන්. හැබැයි පෝලිං කාඩ් එකේ තිබුණ පෝලිං කාඩ් එක නැති වුණා ඡන්ද ලයිස්ට්ුවේ නම තිබූ පමණින් ඡන්ද දාන්න බෑ. වළංගු හැඳුනුම් පතක් ඉදිරිපත් කරේ නැත්නම් ජාතික හැඳුනුම් පත ඩ්‍රයිවිං ලයිසන් එක වැලිඩ් પાස්පෝර්ට් එක රජයේ සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම් පත පොඩ්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දීලා තියෙන පූජ්‍ය පූජක පක්ෂයේ සඳහන් නිකුත් කළ හැඳුනුම් පත පැවිදිතුමන්ලාට එහෙම නැත්නම් වැඩිහිටි හැඳුනුම් පත ඕවා එකක් නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුව දෙන හැඳුනුම් පතක් ගන්නටම ඕනෑ ඡන්දේ දාන්න.